කතමෝච භික්ඛවේ සම්මා සති ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චitteසු චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං අයං බුද්ධති භික්ඛවේ සම්මා සතියේති කෞරණීය යෝගාවතර මහා සංඝරත්න අවසරයි මහා සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන සතිපතා පවත්වාගෙන එනු ලබන මේ ධර්ම දේශනා මාලාවේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ සතියේ ඉදිරිපත් කරගත්ත මාතෘකාමයි සතියමයි සම්මා සතියමයි මේ අපේ 104 වෙනි ධර්ම දේශනාව. අපි ගිය වතාවේ මේ සතිපට්ඨාන සූත්‍රයේ කීප වතාවක් මීට කලින් සාකච්ඡා කරපු මේ සතිය කියන চৈতසිකයේ ඉදිරිපත් කරගත්තා. ඒ ගිය වතාවට ඉදිරිපත් වෙනකොට ධම්මානුපස්සනාවේ පච්චපබ්බේ නිපාන ගාමනේ ප්‍රතිපදාවකින් දක්වන මධ්‍යම ප්‍රතිපදාවකින් දක්වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වශයෙන් මේ සතිය දැක්වෙන්නේ සතියේ උත්කෘෂ්ඨම අවස්ථාව. මාර්ග පිටේට කිට්ටු කරපු ධර්මයට හොඳ මනාකොට පිහිටි සුපතිච්චිත වෙච්චි කේවල පරිපූර්ණ සතියක්. සුපතිත්ථිත සතියක්. වේකුල්ල සතියක්. ඉතින් ඒක ඇත්තටම කියවීමෙන් රස විඳින්න පුළුවන් සාකච්ඡා කිරීමෙන් රස විඳින්න පුළුවන් ප්‍රතිඵල ගෙන දෙන අවස්ථාවක්. නමුත් යෝගාවචර ජීවිතේ ගත්තාම වැදගත් වෙන්නේ ඉන් මෙපිට ඒ තත්ත්වෙට පත් වෙනකන් දුරු වෙන්න ආ වූ සතිය සම්බන්ධයෙන් අපි කුමක් කටයුතුද කොහොමද ඒක අඳුනාගන්නේ කොහොමද ඒක තනවා වඩා ගන්න පිළියම් කරගන්නේ කියන එක වැදගත් වෙනවා. ඒක නිසා මේ උත්කෘෂ්ඨයෙන් විස්තර කළ යුතු තිබුණත් අපි උල්වාන් තරම් ප්‍රෝධනයේ සලකලා මෙතන සත්‍ය පිළිබඳ නැවත මතක් කර ගැනීමට සුදුසු අවස්ථාවක් කරගෙන යෝගාවචරණගේ පැත්තෙන් බැලීමටයි අද මේ තවත් වාරයක් ඉදිරිපත් කරගන්නේ. ඊ වතාවේදී අපි සත්‍යයක් අප්‍රමාදයක් කියන මේ සරුවච්ච සාසනයේ සඳහන් වෙන බොහෝම වටිනා වචන දෙකක සමාන භාවයක් පරෝජන සලකා ඉදිරිපත් කරගත්තා. මේ නිසා අප්‍රමාදයේ කියන වචනේ දන්නා කෙනෙක් ඉන්නවනම් හිතා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒ මාර්ගයෙන් සතියට එළියක් අවබෝධයක් ආලෝකයක් පට ගන්න. එතන සත්‍ය පිළිබඳව යම් හැදෑරීමක් භාවනාවක් කරපු කෙනෙක් ඉන්නවනම් මේ තමයි අප්‍රමාදී කියන්නේ කියලා ඒ එකිනෙකා අන්‍යෝන්‍ය වාසයෙන් අමාන කිරීම යෝගාවචරයේකට පහසුවක් යම් කිසි ප්‍රස්තාවක් ඉදිරියට ප්‍රස්තාවක් ලබා දෙනවා ආන්න මේ ප්‍රමාදය අසතිය අප්‍රමාදය සතිය කියන කාලෙට මේ එකිනෙකට අත්තා වූ විරුද්ධාර්ථ පද ආදී සැලකීමෙන් එදිනදා ජීවිතයේ අත්කට වතාවක් සහදලොස් වතාවක් මේ සතිය නැවත නැවත මතු කරගන්නට අඛණ්ඩ සතිය පවත්වා ගන්න උදව්කාර කරනවා. මේ අප්‍රමාදයක් කාරක අප්‍රමාදය කාරාපක අප්‍රමාදය කියලා දෙකට කඩාගත්තා. කාරක අප්‍රමාදය කියලා කියන්නේ අප්‍රමාදීව ගතකරන්න කිවිසකේ නැත්නම් යෝගාවචරයේ වශයෙන් තමන් හඳුනාගෙන නැත්තම් ලෝකයේ පෙනී ඉඳලා දවස පුරාම සතියෙන් ගත කරන්නට යෙදিলা හිත යොදලා ගත කරන කෙනාට බොහෝ විට ඒක වැටහෙන්නේ නැත්තම් ජීවිතේට සම්බන්ධ වෙන්නේ සතිය නැති වෙච්ච වෙලාවේ අප්‍රමාදේ නැති වෙච්ච වෙලාවේ අන්න මට දැන් සතිය ගිලී ගියා ප්‍රමාදයට වැටුණා කියලා තමයි ඉහිපත් වෙන්නේ මේ සීපත් වීම තමන් පාපතරේක් පෞකාරේක් එහෙම නැත්නම් <clears throat> කෙලසිත කෙනෙක් කියන පැත්තට වැඩිච්ච කෙනා. වෙන විදිහට කියනවා නම් චාරිත්‍ර වාරිත්‍ර දන්නේ නැතුව නිතරම නොකල යුත්ත කරමින් කල යුත්ත මගහරමින් ඉන්න කෙනාට ඒකම ධිට්ඨ ධම්ම වේදනීය කර්මයක් බවට පත් වෙනවා. එතනම Taman දවන්න, තවන්න, පච ගවන්න, පරත්ත ගන්න, පස්සට අදින්න හේතු වෙනවා. එච්චර කෙරුවක්වත් මට සතිය පිටව ගන්න බෑනේ. මගේ සතිය කැඩෙනවානේ. නැත්තම් මම ප්‍රමාදේ වැටෙනවානේ කියන විදිහට සතිය නැති බව ප්‍රමාදය ව්‍යාකහා ගැනීම ඔහුටම ඒක ඉෂටක්කමක් කරදරයක් පෑම්ස තුවාලයක් තව තවත් පාරනවා වගේ ගැතිකටපත් වෙනවා. නමුත් සතිය පිහිටීමේ යෙදී ගත කරන්නේ සීලයක් පිළිබඳව චාරිත්‍ර ධර්ම වාරිත්‍ර ධර්ම දැනගෙන කාර්යයක් අතුව ඉදිරියට ගත කරන කෙනාට මෙතනදී අන්නේ වගේ පශ්චාත්තාවයක් ඇති නොවීම පිණිස පසබෑමක් ඇති නොවීම පිණිස සරුවචනාංශයේ අපදීමක් කරනවා නෑ මෙන්න මේ විදිහට සතිය නැති බව තේරුම් ගැනීම සතියේ 150ක් වෙනවා සතියේ පළුවක් බවට පත් කරලා පෙන්නනවා එනිසා මේ පුද්ගලයා මම දැන් සතිය නෙවෙයි ඉන්නේ මම ප්‍රමාදේ වැටලා ඉන්නේ කියලා දැනගත්තට අර තමන් පාපතරයේක වරදිච්ච කෙනෙක් පෙරදිච්ච කෙනෙක් කියලා පසුබාහන්ට යනවා වෙනුවට දැන් මම සීලෙක පිටලා තියෙනවා මම සතිය පිටන් උත්සාහ කරලා තියෙනවා ඕක ඇති ඕම තමයි කොහොම තමයි සතියට පෙළඹෙන්නේ මේක තමයි මේකේ පළවෙනි සංඥාව මේක තමයි පළවෙනි හඳුනා ගැනීම මේක හොඳයි කියලා බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා මේක අගය කරලා තියෙනවා කියලා අර සාන්තියක් යම් කිසි ස්පාසුවක් යම් කිසි ජීවිතේ ප්‍රශ්න දිහා බලනකොට විකසිත වීමකට ඉඩ සපයනවා ඒකයි කියන්නේ කාරක අප්‍රමාදය මේ කාරක අප්‍රමාදයෙන් කරන්නේ පාපං පාපතෝ දිස්වා පාපං පාපතෝ දස්සේ කියන එක පාපය පාපේ වශයෙන් පෙන්වා දීම කාරක අප්‍රමාද මේක ධර්ම දේශනා දෙකක් බුදුහාමුදුරෝ දේශනා කරන කුද්දක නිකායේ ද්වේමික වික්කවේ පරියායන ධම්ම දේශනා. මහණි ධර්ම දේශනා ක්‍රම දෙකක් එකක් තමයි පාපං පාපතෝ දස්සේති. පාපය පාපේ වශයෙන් දක්වනවා පෙන්වලා දෙනවා. මේක තමයි අපි දාගත්ත ඒ කියන කාරක ප්‍රමාණ. ඉතින් පාපේ පාපේ වශයෙන් පෙන්වා දීම බුද්ධ ආදී උත්තරයන් වහන්සේට ලොකුම ලොකු විප්ලවයක්. ලොකුම ලොකු දෙයක් සාසනේ ලොකුම ප්‍රබෝධේ පූර්ණ විප්ලවයේ ප්‍රථමයේ ආරම්භය ඒ නිසා ධර්ම දේශනාවක් පිට කෙනෙක්ගේ අපි අහනකොට එයින් අපිට අපි කරන්නා වූ වැරදි වැඩක් වැරදි වැඩක් වශයෙන් දක්ිනව නන්දක් ගන්න හම්බ වෙනවා නම් ඒ දේශකයන් වහන්සේට බැනීම හෝ ධර්මයේ දොස් දැකීම හෝ තමන් පාපේ පාපේ වශයෙන් දැකීම හෝ නරකක් වශයෙන් සලකනවා නම් උම්මත්තකයි ගොඩ ගන්න බැරි ලෙඩක්. ඒක නෙවෙයි සර්වඥාන් වහන්සේගේ හැකි සංඥාව පෙන්වන්නේ උන්වහන්සේ දේශනා කරන ධර්මයේ ධර්ම දේශනාවේ පාපේ පාපේ වශයෙන් පෙන්වන්න පුළුවන් නම් ඒක උත්තර ධර්ම දේශනාව. යම් කෙනෙක් පාපේ පාපේ වශයෙන් දැක්කනම් ඒක උට ලොකු දැකීමක්. ඒකෙන් තමයි ਉਹ හැදෙන්නේ. ඒක නිසා ඒක තමයි ධර්ම දේශනා දෙකේ පළවෙනි කොටස. ද්වේ ධම්ම දේශනා පරියායේන ධර්ම දේශනා දෙකක් මේ පවතිනවා පාපං පාපතෝ පස්ස පාපේ පාපයෙන් දකින්නේ කියලා. ඉතින් මෙන්න මෙතෙන්දි තමයි ඔය සතිය සෝබනයිසිකයක් කියලා පැත්තට දාපුවාම පරහට ඉන්න ඕනෝකයි. එතකොට හිතනවා පාපයක් පාපයක් වශයෙන් දැකීම සතියෙන් කරන්න බෑ මොකද සතිය හිතින් හැම වෙලාවෙම පින්පත් වෙනවා නෑ නෑ එහෙම නෙවෙයි පාපයේ පාපයේ වශයෙන් දැකීම තමයි සතිය කියලා කියන්නේ නැත්නම් කාරක අප්‍රමාදය කියලා කියන්නේ ඒකෙන් තමයි පාපය පාපයක් නැති බවට පත් කිරීමේ මූලික කුසල ඡන්දය පහළ කරගන්නේ. ඒක නිසා මේ පාප කන්ද තුලින් පාපය පාපයේ වශයෙන් දැකීම තුලින් පාපයෙන් තොර වීමට, ගොඩ ඒමට, ධෛර්යයක් ඇති කරගන්නට කටයුතු කරනවා. මොකද සතිය කියන්නේ වටිනවා. අප්‍රමාද කියන්නේ වටිනවා. ඒක නිසා මේ චෛතසිකය ඕනම විතක්ක ਵਿਚාර දෙන තැනක පවතින චෛතසිකය හැබැයි මේ චෛතසිකය ප්‍රධාන බාරපත් වෙලා අඳුර පානින් කියා පානින් වැඩ කරන චෛතසිකයක් නෙවෙයි මුළු දැනෙන චෛතසිකයක් මෙන්න මේ බව දැකගෙන දැනගෙන සර්වචනාංශයේ යෝග අවස්ථාන මතක් කරන්නේ මෙන්න මේකට මුළු ගැන්නට දෙන්න එපා මේක රජ කරවන්න ඉස්සරහට ගන්න ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ඕනේ පාපයක්. ඒක පාපේ වශයෙන් දැක ගැනීමට කාරක අප්‍රමාදී වශයෙන් මේක උදව් කරනවා. ඒ උදව් කරලා ඒක ඒ ආකාරයෙන් සම්‍යක් ක්‍රමෙන් දැක්ක නැත්නම් කවදාහක් උව හදන්න බෑ. එහෙම නැතුව හැදුවට ඒ හැදිල්ල නිකන් මතකෙට හැදිල්ලක් විතරයි දෙන විතරහ විතරයි ඉස්සරහට පමණයි. ඔව් අඳුරේදී කවුරුත් නැත්නම් අනන්තවත් අර පුරුදු පාපයකට වැටෙනවා. ඒ මොකද එතන මවාපෑමක් විතරයි තියෙන්නේ. ඒක නරක දෙයක් නෙවෙයි මවාපෑමෙන් හරි පස්සේ හැදෙනවා නම් හොඳයි. ඔත් හැදෙන්නේ නම් පාපේ පාපේ වශයෙන් දක්වනවා. ඒ නිසා පළවෙනි ධර්ම දේශනාව වෙන්නේ පාපං පාපතෝ පස්සත. පාපං පාපතෝ දිස්සා. තත්නි බින්දත විරජ්‍යත විමුච්ඡත. දැක්කට පස්සේ එයින් ඒ රංජනය කරන්න එපා ඒක විරංජනය කරන්න. නිබ්බින්දති රස විඳින්න එපා අතහැරලා දාන්න. ඒකෙන් මිදෙන්න. මේක තමයි දෙවෙනි ධර්ම දේශනාව. තුඟ දෙනෙක් ධර්ම දේශනා කියලා කියන්නේ ඔන්න ඔය ටිකට. නමුත් මේ බක් කරන්න ඉතලා කලේ කෙලින් කරන්න එපා. කලේ මුණින් නමලදීදී වතුර වැක්කිරවට වැඩක් නැහැනේ. ඒ නිසා පළවෙනි කලේ මුණින් තිබිච්ච එක උඩට හරවන එක තමයි පාබම් පාරතෝ පස්සත කියන්නේ. අඟුලිමාල මහා ධාමරික පුරා දකින්නකොට හරුවත් අනන්තේ මතක් කරේ අඟුලිමාල වෙන අතර වෙන්නේ කියලා. කොහොමද කිරුවේ බොහොම ශීඝ්‍රයෙන් වේගෙන් දුවලා ආන්නත්තන දුක් දෙමින් හිත කුප්පණය කරන කම්පන කරන ගතිය. නතර වෙන්නේ. ආනේ ඒකට තමයි අඟුලිමාට තේරුනේ මොන නතර වෙනවා. මෙතෙක් කල් කිරුවේ අර තරුණ උදේට හැකියාවට ශක්තියට කුසල මේ කුසලතාවේ ඔය වේගය වැඩි කරන එක. ඒක දැකගත්තට පස්සේ ඒක නතර කිරීමයි පෞරුෂත්වයේ කියලා කියන්නේ. ඒක නතර කිරීමයි ධර්මයේ කියලා කියන්නේ. ප්‍රමාදයේ කියලා කියන්නේ කියලා දැනගත්තට පස්සේ වැඳ වැටලා සමා වෙලා අනේ මට නතර කරන්න හැටි කියලා දෙන්නේ. එහෙම නැත්නම් බුදුහාමුදුර දකපලාදී අඟුලිමාල රහතන් වහන්සේ නමක් විදිහට හැදෙවිලා බුදුහාමුදුර යනකම් ඉරියව් සංවරේ පැවැත්වුවා නම් කොහෙද අඟුලිමාලට ගොඩ එන්න පාර. අඟුලිමාලගේ තුනේ අඟුලිමාල ගැටිය පෙන්නකොහින්දා බුදුහාමුදුරොත් මේ සතිය කියන එකේ ප්‍රායෝගික වටිනාකම දන්නා නිසා හරියටම ඇනේට ගැහුවා ගහන්න උඩ තැන. ගහනකොටම අඟුලිමාලට අර හරවලා තිබුණ කණේ උඩ පැත්තට හැරුණා. තාමත් අඟුලිමාලම තමයි. නමුත් පාපම් පාපතෝ පස්සත පාපේ පාපේ වශයෙන් දැකපන් කිව්ව දැක්කා. ඊට පස්සේ තමයි සත්ත්ව විරජී පින්දත විරජ්‍යත විමුක්ත. මේක රසේ ඇලෙන්න එපා. මේක ගැලෙන්න එපා. රංජනය කරන්න එපා. මේකෙන් විමුක්තිය ලබන්න. අන්න එතෙන් දෙනකොට සරුවචනාදී සම්පූර්ණ කුකුල් පැටව ටික තටුවක් යට කරගන්න වගේ පාපේ පාප වශයෙන් දැකපු කෙනාට බුදුහාමුදුරගේ සම්පූර්ණ ආරක්ෂාව දෙනවා. සුද්ධ කරන්නවක්වත් ඒ අතන දඬුවම් කරන්නවක්වත් ඒ අතන හදන්නවත් කිසිම දඬුවම් කරන්න පාපේ පාපේ වශයෙන් දැකීමම සරුවත්න ශාසනයේ පණ. තින්සා අප්‍රමාද දෙකේ කාරක අප්‍රමාදී තාරක වැඩගත්යක්. මේක සාමාන්‍ය සරල උපමාවකින් නැත්නම් මේ වගේම සරල අවස්ථාවකින් පෙන්නනවා. මේ පල්ලෑ බණ කියන්නේ ගියාම නැත්නම් ඔය බත්තානුමෝදලා දේශනා කරන්න ගියාම දාණය කොටස් දෙකකට කරලා පෙන්නනවා. චේතනා දාන සහ වස්තු දාන කියලා. ඉතින් මිනිසු දාන කියලා කියන්නේ මේ වස්තු දාන එක. නමුත් වැදගත් කරන චේතනා දාන. මොන දානයක් දෙන්න ඕනෑ කියලා ජාතිස්කල චේතනාවක් පහළ වීම වෙන්නේ නැත්නම් කවදාකවත් දානයක් දෙන්නේ නැහැ. නමුත් අපිට චේතනාව අපිට මතක නැති වෙනවා අනිගාන වේද දෙන වස්තු ප්‍රමාණය, එතෙන්ට වදින සංඛ්‍යා ප්‍රමාණය, කලබෝතාව, අන්ධහැරේ තමයි අපි දාහනේ වශයෙන් දකින්නේ. නමුත් ඒ සෑම දෙයකම මුල් වෙන්නේ මොකද්ද? දාහනයක් දෙන්න ඕනේ කියන චේතනාව. ඒ වගේ තමයි මේ සංසාරේ ගැලවෙන්න නම් පාපේ පාපේ වශයෙන් දැක ගැනීම ඉතාමත් සබඳයි. ඉතින් මේ පටලවාගත්ත ඇත්තෝ පාපේ පාපේ වශයෙන් දැකීමම පාපයක් වශයෙන් කලකරනවා. නිසා භාවනා කරනකොට ඒ නරක දේවල් වෙන්නත් බෑ, කතා කරන්නත් බෑ, හිතන්නත් බෑ කියලා කියනවා. ඉතින් එහෙම නැති භාවනා කරන්න ඕනේ මෙන්න මේ අපහසුතාවයක් තමයි යෝගාවචරය වැඩේ. ඒ මොකද යෝගාවචරය සත්‍ය දාන්නේ නැතුව, සතිපට්ඨාන දන්නේ නැතුව, බණ අහන්නේ නැතුව, කල්පනා කරන්නේ නැතුව සාමාන්‍ය කාමභෝගී ගත කරන කාලේ පාපම් පාපතෝ පස්සති කියන එක ගණන් ගන්නවා. එනිසා යා හොඳට තුන් වේලා කරනවා, බුදිය ගන්නවා, කටයුතු කරනවා. නමුත් යම් දවසක යෝගාවචර බව පිළින කරාට පස්සේ ඒකේ කටයුතු කරන්න පටන් ගත්තා. පස්සේ පාපං පාපතෝ පස්සත සර්වචනාසේ දේශනා කරන මේ ධර්මයේ අනුව තමන් කාය ක්‍රියාවක් වැඩිවට කරනවා. කාගර දැක්වීම නිසා හෝ ක්‍රියාව කරද්දීම ඔහුට මතක් වෙනවා දැන් මම කරන්නේ වැරදි කාය කර්මයක්. නැත්නම් අනවශ්‍ය කතාවක් වචී කර්මයක්. ඒ නැත්නම් අනවශ්‍ය වචන හිත මනෝ කර්මයක්. ආනේ වෙලදී මේ පාපේ පාපේ වශයෙන් දකින්නම් බුදුහාමුදුරුවෝ එක කිව්ව වෙලාවට දැකලා වැඩක් නැහැ. ගුරු හාමුදුරුවෝ කිව්ව වෙලාවට දැකලා වැඩක් නැහැ. ඒ වැරදි කර්මය කරද්දි Tamanne දකින්න ඕනේ. ඒ වැරදි කතාව කරද්දි Tamanne වැටෙහෙන්න ඕනේ. වැරදි හිතවිලි එනකොටම Tamanne වැටෙහෙන්න ඕනේ. ඒක බුදු හාමුදුරන්ට තමයි. ඊටෙන්ද ගුරු හාමුදුරුවෝ සමානයි. ඒ වගේම Tamange කල්යාණ මිත්‍රත්වයට සමානයි. ඒ පාපේ පාපේ වශයෙන් දැකීම. ඉතින් මේක සතිපට්ඨානෙ වඩා නැති ඇත්තෝ කොයි කාලෙට හිතාගනීද සමාජයේ මේ විද්‍යාමන විදිහට මනීද කියන එක යෝගාවචරය දැනගෙන නෙවෙයි මෙතෙන්ද බයි. නමුත් මුග වෙලාවට යෝගාවචරයට මේ වැරද්ද වැරද්ද වශයෙන් දැක ගන්න අවස්ථාවේදී සමාජයෙන් කරන අනවින සංකටවල අනන්තය අප්‍රමාණ. මේ කාලේ කරන් තියෙන දුෂ්කර ක්‍රියාව නෝකයි. ඒ තරමෙතම ඉවැනි පුද්ගලයා හදන්න රත් වෙච්ච යකඩනේ හුඟ දේකාචාරයෝ ඉදිරිපත් වෙනවා. හැබැයි කවදාවත් කරුණාවේ මෛත්‍රිය නෙවෙයි. කර්ණාවේ මෛත්‍රිය ඉදිරිපත් වෙච්ච එක්කනේ නම් ඒ වෙලාවට පුළුවන් තරම් උඩ දෙනවා කටයුතු කරනවා ආධාර කරනවා ඒකට මේ භාවනා මධ්‍යස්ථාන ඇති කරලා තියෙන උත නික ආහාර නිදුන් හිතු පුරූපදේශ කල්යාණ මිත්‍රයන්ගේ මේ ආදර්ශ පුළුවන් තරම් දුන්නොත් ඒ කුචරට තේරෙනවා මේ වැරද්දක් වැරද්දක් වශයෙන් දකින්න කියම වැරද්ද දකින්න කෙනා විශාල කම්පණයකට ලක් වෙනවා ඒ මැදවරතාවය බාහිර මුත්තවිලා එකට කංගටළු දැම්මොත් දැන් කාලේ වචනේ කියනවනම් පිස්සු දෙගුණ වෙනවා. මේ වෙලාවට ඇත්තට ලොකු ආධාර උපකාර කරන්න ඕනේ. මේ පුද්ගලයා දැන් ඉතාමත් අසීරු තත්ත්වක ඉන්නේ. ඉස්සර මේවා දැක්කෙත් නැහැ. දැක්කට ඒ ගානකුත් නැහැ. දැන් එහෙම නෙවෙයි. දැන් තුවාලයක් පැත්ත කෙනෙක් වගේ ඔන්කල් වෙච්ච තුවාලයක් වගේ. ඒසා පාපං පාවතෝ පක්ෂති කියන මේ ප්‍රධාන විප්ලවයේ පළවෙනි අවධිය යෝගාචර ජීවිතයක නැත්නම් සතියේ පිටනොට ඉතාමත් වැදගත්. මේකේ යම් කිසි වෙලාවක යම් කිසි කෙනෙකුට පාපේ පාපේ වශයෙන් දැකලා චිත්තප්‍රිය කරගාටුවක් හිතේ මේ කුක කුකුසාට පිළිසරයක් නැතු වුණාන බරපතල ප්‍රශ්න වල මතුව ධර්ම ප්‍රශ්නවත් මතුව වෙනවා විනී ප්‍රශ්නයක්වත් මතුව. ඒ පුද්ගලයා සතිය හඳුනන්නේ නැත්නම් එනසං සතිය පිළිබඳ වැරදි මේ මින්මක දෘෂ්ටියක හිතන ධර්මයේ කියන කාරණා තේරෙම පිටපොට හරව ගන්න කල පිට හරව ගන්න. ඒ වගේම විනය තේරෙම අනිත් පිට දාගෙන අර හැදෙන්න හරින තමන්ගේ හිතට තව වද දෙන්න පටන් ගන්නවා මෙන්න මේකට අත්ති කිලමතාන යෝගිකේ කියනවා. එහෙම නැත්නම් පාපේ පාවෙන් දැකපු නිසා මට පව් කරන්නට අවසර පත්‍රයක් ලැබුණා මට ඊට පස්සේ ඕන පාපයක් කරන්න පුළුවන්. තමන්නේ දැනගත්තොත් ඇති කියලා පාපය දැන ගැනීම කාම ආශාවල් ඉෂ්ට කර ගන්නා පැත්තට ගියොත් අර්ථ කියලා ප්‍රකාශය. ඉතින් පාපේ පාපේ වශයෙන් දැක්කට පස්සේ මත්තේ පාපේ නොකිරීම සඳහා කත් නිබ්බින්දති විරජ්‍යත විමුච්ඡත කියන තාලෙට යනවනේ ආනමදී ප්‍රතිපදා පාදගතා. ඒ නිසා පාපේ පාපේ වශයෙන් දැකීමෙන් අපි ප්‍රස්තාවල් ඉද තුනක් ඇති කරගන්නවා. ඕන බාහන මධ්‍යස්ථානක තුනම දෘෂ්ටි වශයෙන් අල්ලගත්ත තුන් කොටසක් ගත හැකි එහෙම නැත්නම් ඒ භාවනා මධ්‍යස්ථාන සම්පූර්ණයි. සමහර පාපේ දකින්න දකින්න තමන්ට දඬුවම් කරගන්න පටන් අර ගන්නවා අනුත් දඬුවම් කරන පටන් අර ගන්නවා කෙවිත නීති අතර ගන්න. තව සමහරු මේ පාපේ පාපේ වශයෙන් දකින්න බුදුහාමුදුරුව අපිට අවසර දීලා තියෙන නිසා පාප කෙරුවට කමක් නැහැ. දැකගෙන දැනගෙන කියලා ඒ අවස්ථාවෙන් පුළුවන් තරම් කාම භෝගී වෙන්න සුඛ භෝගී වෙන්න උත්සාහ කරනවා. යෝගාචර දැනගන්න උනන්නේ අන්ත දෙක අතහැරලා පාපේ පාපේ වශයෙන් දැනගත්ත නිසයි මට අවස්ථා තුනක් ලැබුණේ නමුත් මේකේ එකයි හරි මාර්ගය එකයි මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද ආනේ පාපේ නිර්වින්දනයේ වෙන්ට විරංජනයේ වෙන්ට නතරංජනයේ නොකරන්ට විමුක්තිය පිණිස කටයුතු කරන්නයි මේකයි දෙවෙනි ධර්ම දේශනාව. ඇත්තටම යෝගාචර පිළිපෙකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කොටස. නමුත් මේක මතක් කරන්නේ මේ අනුන්ගේ පව හොදන්න තව කෙනෙක් කොන්තරක් ගන්න ගියාම වෙන අවුල්. ඇත්තටම ඇතුළතක් සිද්ධ වෙන පිටතක්. ඒක චිත්තක්ෂණයක තමයි පව දැක්කම ඊගා චිත්තක්ෂණේ නඩුකාරයෙක් විදිහට කටයුතු කරන්න පටන් ගන්නවා. ඒක තමයි ඇතුළත අපි මේ දකින්න දේවල් අවුල් කරගන්න හැටි. දැන් එක්කෙනෙක් වැරද්දක් දකපුවා අනිත් කෙනා නීති අතර ගන්න ආරම්භ. මේ ප්‍රශ්න දෙකම සංසාරයේ තියෙන අපූර්ව ලක්ෂණ දෙකක්. නැති තැනක් ලෝකේ හොයන්නේ නැහැ. නමුත් සරුවචනන්ද මේක දැකලා තියෙනවා ඒ පමණක් වුණාන්සේගේ සිත් පිළිද මේක දැකලා ක්‍රියාව කරලා තියෙන නිසා කොච්චර නිර්පරාධමන චෝදන ආවත් කොච්චර ගණන් හිතන ගන්න දෙස් දුන්නත් සතිය ඊගාව චිත්තක්ෂණය පිළිටවන්ට ඒක බාධාවක් නෑ එහෙම දේවල් වෙන එක තමයි ලෝකේ කියන්නේ. ඒක තමයි මේ ලෝකේ තියෙන විෂමතාවය. ඒක තමයි මේ ලෝකේ තියෙන විචිත්‍රතාවය. විචිත්‍රතාවය එහෙම වුණාට මේ අවුල් පාට කොච්චර තිබුණත් සතිය පිළිව ගන්න පුළුවන් ශක්තිය නිසා මොකද සතිය කවදාකවත් කිසිම දෙයකට හැප්පෙන්නේ නැහැ. ප්‍රතිඋත්තර බඳින්න යන කට ප්‍රතිඋත්තර දෙන්න යන කරවන කත කර. හරි මම වරද්ද වරද්ද වශයෙන් දැක්කා. නමුත් ඒක හදන්න හදනකොට මගේ හිතම ඔබ පවුකාරය, මුලදී කාර්යයක් කියලා දෙස් දෙනවා. එහෙම නැත්නම් ස්ථානේ රටේ සිවිල් නීති Taman දඬුවම් කරනවා. ඒක බොහෝම ආදරෙන් පිළිගන්නවා. දඬුවම් ලැබිය යුතුයි මම වැරදි කරන්නේ. නැහැ කියන්නේ යන්නේත් නැහැ වැරදි වලට දඬුවම් එපයි කියන්නේ යන්නේත් නැහැ ආන්නේ විදිහට කටයුතු කරනවා නම් අන්න කියන්න පුළුවන් සම්මා සත් යහපත් සතිය එහෙම නැතුනොත් ඒවට ගැටෙන්න ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් එතකොට ඉතින් මිත්‍යා සත්‍ය කියලා තමයි කියන්නේ මේ සතිය දඩවීම කරගන්නවා Tamange තියෙන අර දුරුඩ මත නැත්නම් ආසාවල් ඉස්ස කරගන්න. නමුත් සතිය එහෙම එකක් නෑ. ධර්ම හොඳටම පැහැදිලි. බොහෝ ඉතාමත්ම නිර්වෘල විස්තර කරලා තියෙනවා විශේෂයෙන්ම සති වේකුල්ල වෙනකොට සතිය අකණ්ඩව පවතිනකොට මේ නඩුව අහන්නත් ඉස්සලා Taman දෙනවා ඒ කියන්නේ දිනපු යුද්ධයක් වාගේ තමයි. සබ්බ පාපස්සා කරනන් කියන වැරදියටපත් නොවි මෙවැනි දේවල් වලට අහු නොවි Tamanට කය හිත වචනේ බේර ගන්න පුළුවන් ශක්තිය දෙනකොට සතිය පුදුමාකාර මේ ආරක්ෂක ස්වරූපයක්. හැම වෙලාවෙම ආත්මයෙන් තමයි ආරක්ෂා කරන්නේ කල්යාණ මිත්‍රෙක් අවසාන නිවන දක්වාම ගෙනියන කල්යාණ මිත්‍රෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේකට අප්‍රමාද ධර්මයට මේක සම කරලා දේශනා කරන්න පුළුවන් වෙන්නේ අප්‍රමාදය කියලා කියන්නේ කලියුත් කරන්න ප්‍රමා වෙන්නේ නැහැ. නොකලියුත් නොකරන්න ප්‍රමා වෙනවා. එයිනොත් Taman ප්‍රමාදවත් ඉන්න බව දැන ගැනීම තමයි අප්‍රමාදය පිහිට වීම සතිය එළඹ සිටීමේ පළවෙනි ලක්ෂණය. මේක පිළිබඳව තවත් කිත්වෙන් යන නිදර්ශනයක් දෙන්න පුළුවන් මුඟ දෙනකොට ඒක ධෛර්යයක් වෙනවා. ඒ මොකද මම කලිමුත් මතක් කරා අපි මෙතන කතා කරන්නේ සත්‍ය උත්කෘෂ්ඨ කෙලවර. නමුත් මම නැවතත් පල්ලෙහාට ගෙනියනවා. සත්‍ය සත්‍ය බලයක් සති ඉන්ද්‍රියක් බාටපත් වෙනවායි කියලා කියන්නේ සත්‍ය සත්‍ය බෝධිපාක්ෂික ධර්මවල මේකදී පල්ලෙහා මට්ටමේ දේවල්නේ. සති බල සති ඉන්ද්‍රිය. සති බලය කියන එක අපේ පරිණාමික මාර්ගයේ විස්තර කරන්නේ කොහොමද අප්පම සමාදේ අකම්පියත්තේන සති බල. ඒ කියන්නේ තම සතිය පිළිතුරන්ට ජීවිත ගන්න. යෝගාචරකව පිළින කරන එකල ඒ කටයුතු කරගෙන යනවා. ඕන කරගෙන යනකොට ඔන්න තමන් ප්‍රමාදේ වැඩිච්ච බව දැනගන්න. ඔන්න අනවශ්‍ය තැනක කතා කරගෙන ඉඳලා ආවුණා. එහෙම නැත්නම් කෑමක් ගන්නකොට උණු ආසාව ගේදේ රසේ පහළ වුණා. එහෙම නැත්නම් සක්මන් කරගෙන ඉන්නකොට නතර වෙලා ඕන මොකක් හරි දෙයක් බලාගෙන ඉන්න බව වැටුණා. මේන්නේ මේ වෙනකොට සත්‍ය පිහිටවන්න උත්සාහ කරන කෙනාට ඉස්තරලාම ලොකු කම්පනයක් ඇති වෙනවා. මම මේ සිවුරුකුත් කරවන තාක්ෂෙත් වූගාගෙන යෝගාවචර විදිහට ඉඳ ගියාම අනිත් මිනිස්සු ඉදිරි පිටදී මම අසංවර භාවයක් දැන් ප්‍රසිද්ධ වුණානේ. පිළිලක්ක හෝ වේවා නොවේ හෝ වේවා. ඒක කායික හෝ වේවා වාචික හෝ වේවා මානසික හෝ වේවා කොහොම කෙරුවක්වත් Taman ප්‍රමාණයට වැඩිච්ච නිසා කම්පාවක් ඇති වෙනවා. මේ තමයි සතිය පිටවන්න ඉස්සර පිටවන කාලේ යෝගාජයට හම් වෙන මූලිකම අත්දැකීම. ඒකෝර Taman වැටෙන්න පටන් ගන්නවා මේ උත්සාහ කරන නිසා කී කොලක Taman නුසුදු තත්ත්වයට පත් වෙලා තියෙනවද ප්‍රමාණයට වැටලා තියෙනවද මේ සතිය ලිහිලා නෑ මේ ලූටලා ගිහිලා තියෙනවා තමයි අමාරු වෙන්න තියෙනවා. ඒක දැනගන්නේ අනිවාර්යයෙන්ම කම්පාවද. නමුත් සතිය සති බලයක් වෙනකොට මෙන්න මේ විදියට ප්‍රමාදයට වැටුණු බව දැන ගැනීම කම්පාවක් නොවන දැනටපත් වෙනවා. ප්‍රමාදේ අකම්පියක් තේන සති බලන. එයා තේරුම් ගන්නවා සතිය පිටුන කට්ටියට මේක වෙනවාමයි. මේ කම්පාව තවත් සතිය හොල්ලායි. ඒ නිසා කම්පාව ගණන් ගන්න නැතුව නැවත නැවතත් මම සතිය පිටන්ට ඕනෑ කියලා Taman අසතිමත් බව දැනගත්තට නොසැලෙන කමක් ඇති කරගන්නවා. මේකට කියනවා සති බලය. සාමාන්‍ය භාවනා කරනකොට මේක නාම රූප පරිච්ඡේද පත්‍ය පරිඥා ඥාන දෙක වගේ තේරිගෙන යනකොට යෝගාවචර සමානනාට හැල්මේ එක දිගට අරමුණේ හිත පිහිටන ගැතිය කියලා. මේකට කියන්නේ විෂයාභිමුඛ භාව. තමන් ආරම්භණය ගන්න අරමුණු අභිමුඛයේ හිටින ගැතිය කියනවා. ඉතින් ඔන්න සතුටක් ඇති වෙනවා. හරි දැන් මගේ භාවනා හරි කියලා. දැන් ඔන්න සතුට දිගේ ගිහිල්ලා ඔන්න ලොකු වරක වැඩෙනවා. බොරු වරක වැඩිච්චාම අනික් ගමන ලොකු පස්චාත්තාවක් ඇති වෙනවා. අනේ මේ සතුටනේ Taman දැන් කොහෙද වල්මත් උනානේ, නන්නත්කාර උනානේ කියලා ආයෙ ඔළුව කහන්න පටන් ගන්නවා. වටපිට බලන්න පටන් ගන්නවා. මේම ගියොත් එහෙම මම භාවනා කරනවද කියලා මට තේරෙන්නේ නැහැ. දැන් එන්ටෙන්ට බලනකොට සතිය තියා, සමාධිය තියා මොනවාක්වත් නැති උනානේ කියලා විකාර වශයෙන් Taman චෝදනා කරන්න පටන් අර ගන්නවා. ඔය සම්මත ඥාන කිට්ටු කරනවා. මොනම ඥානේ කාර්ය ඉක්තිරසාර වෙනකොට තමයි ගමන් දෙස්ති ගන්න පටන් ගන්නවා. ඒ වෙලාවට යෝගාවචරය සමහරලාට වචනෙම ප්‍රකාශ කරනවා. හරියන්නේ නැහැ භාවනාව හරියන්නේ නැහැ ඉස්සර වගේ නෙවෙයි ඒක එක විනාඩියක්වත් අරමුණේ ඉන්න බෑනේ. අරමුණේ ඉන්නකොට හිත පිට යනවා. සතිය නැහැ, සමාධිය නැහැ. ඒ වෙනතන් අරමුණක් නීරස වෙනවා. හිත මෙනෙහි කිරීමේ හිතින්නේ නැහැ. ආදි වශයෙන් අර සොයන් විවේචන බොහෝ බහුල වෙන්න පටන් ගන්නවා. ගුරුවරයා දැන ගන්නවා එතකොට දැනගතිය යුතුයි මේ සාතන කරගෙන කරගෙන යනකොට මේ Tamangeම අඩුපාඩු පේන වෙලාව. ඒ වෙලාව පේන්නේ පිරියන වෙලාවක් වගේ. යෝගාවචර දකින්න පිරියන වෙලාවක් වගේ. මොකද හේතුව ඒ පුද්ගල මේ සතිය පිළිබඳ හෝ නැත්නම් මේකෙක් Taman ගත කර ප්‍රමාද ජීවිතය ගැන දන්නේ නැති නිසා දැන් 100 100ක් හරියන්න උත්සාහ කරනවා. මනෝ තත්ත්වයක් ඇති කරන උත්සාහ නමුත් ඒකෙන් වර්ධය. නමුත් මේක ලොකු ඉස්සරට වැඩි ලොකු තත්ත්වයක්. ඒ වෙලාවදී මතක් කරනවා ඉකතෝම කොච්චර කැඩුණත් නැවත සතිය අරමුණේ පිහිටවන්න පුළුවන් ශක්තිය තියෙන තාක්කල්. කීකරුව හිත අරමුණට යන තාක්කල් සතිය කැඩීමක් වෙලා. ඒ නිසා තමයි තමයි දෙස්ලි ගන්න එපා, කම්පා කරවන්න එපා. ඒ මොකද දැන් සතිය සති බලයක් බවට පත් වෙන්න හදනවා. සති බලය උණයි කියලා කියන්නේ තමන් ප්‍රමාදයට වැටුණයි කියලා කම්පාවටපත් වෙන්නේ. මේක ඔලොමුත්තර ගමක් කියලායි බැලුම් බැලමට පේන්නේ. කියන්නේ පව් කෙරුවට කමක් නැහැ. වැරදුනාට කමක් නැහැ කියලා කියන අනුරගතියක්. නමුත් මේක මේ සතිපට්ඨානේ පටන් ගන්න නැති කෙනෙකුට අක්කත් දැන දැන වැඩි කරන්නට ඉනිමම් බැඳිල්ලක්වත් නෙවෙයි. මේක අනිවාර්යයෙන්ම සතියේ පිටරන වෙන දෙයක්. ආන්නේ වෙනදී දැනගත්තා නම් යෝගාවචර දැනගන්න පුළුවන් දැන් මේක වාසිත හරවගන්නේ කොහොමද? අපි දැන් සතිය සතිය පිළිබඳව වගේ කියන්න උත්සාහ කරනවා. සතිය කැඩීම පිළිබඳව සතිය වගේ කියනවා. සතිය පිහිටුවන පිළිබඳව වගේ කියනවා. ඇති නැති දෙකොලෙම ක්‍රියාත්මක වෙන්න හදන වෙලාව. ඒක නිසා නිතර කැඩෙමින් නිතර විවිධ ආකාරවල නියුක්තව නිවනම પરමාර්ථ නොකරගෙන වැඩ කරගෙන යන කෙනාට සතිය කැඩීම කුසීත වස්තුවක්. ඔහුට හිතන කවදාකවත් බැරි වෙයි මට සතිපත් සතුටක් වෙන්න. මොකද මේ තරම මගේ හිත කාමාසාවට ලාමක දේවල්ට අදිනවා. ඒ වගේම සතිය කැඩෙන නිසා ඔහුගේ කුසීත වස්තුවක් කරගන්න. නමුත් සර්වඥයන් මෙතනදී පෙන්නනවා සතිය කැඩෙන එක හැදෙන ලකුණක්. ඒක නිසා මේක විදි ආරම්භ කතාවක් කරගන්න. ධෛර්යයට හේතුවක් කරගන්න. ඒ නිසා දිගට කරගෙන යන්න කරගෙන ගියාම සතිය සතිය පිළිබඳව ගන්න පටන් ගන්නවා. ඒක හරියට උඩු බැලිය උඩු කුරුව කොහොමෙන් හිටපු කුංචි දරුවේ යන්තම් ඉඳ ගන්න පටන් අරගන්නවා. ඉඳ ගන්න පටන් අර දඬුවට අල්ලගෙන නැගිටින්න පටන් අරගන්නවා. ඒ තාක්කල් ඒ දරුවට වැටිලා රෝග නැහැ. වැටෙන්න ඉඩක් නැහැ බුදියාගෙන හිතේ මේක. නමුත් දැන් ඉඳගන්න පටන් ගන්නතර පස්සේ නැගිටින්න පටන් ගන්නතර පස්සේ ළමයා වැටෙන්න අවස්ථාව වැඩි. මේක විතරක් මේ හතයි හතයි කියලා යන්න පටන් අරගත්තොත් හත කියන්නේ ඉතල වැටෙනවා වැටෙනවා. එක දෙක යනකොට වැටෙනවා. එක දෙක තුන යනකොට වැටෙනවා. කොහොම කොහොම කියලා තමයි හතයි කියන්නේ. ඒ හතයි කියන වෙලාවේදී ඒ ළමයාගේ ආරස්තාවට බුදියා ඉන්න කාලයට වැඩිය දැන් ටිකක් අනුකූලයි තමයි. ඒ නිසා ළමයා ගැට ගහලා හරප හරහා දාලා තියෙන එක මනසේ කියන්නේ නෑ. ඒ මොකද මේ දරුවා මේ නැගිටින්නේ මොකටද? ඇවිදින්නයි. ඇවිදින්නේ මොකටද? දුවන්නයි. දුවන්නේ මොකටද? පණින්නයි. ඒක වෙන්න නම් නැගිටි බැටෙන්න. ඒකේ හැදෙන ලකුණ. ආන්නේ වගේ තමයි සතිය දිනු වේගන එනකොට ප්‍රමාදයටපත් වෙනවා. ප්‍රමාදයේ අකම්පිය සැලෙන්නේ නැති ගතියටපත් වෙන ආනන සති බලය. මෙන්න මේ විදිහට අපි සත්‍ය පෝෂණය කරනවා. සත්‍යට අතුරුාන්තර නොකර දැනගෙන කටයුතු කරනවා නම් අපි මේ ගන්න ප්‍රයත්න කොච්චර අහිංසක කොච්චර ගැඹුරකට ගෙනියන කොච්චර පූර්ණ විප්ලවයට උඩ දෙන්නක්ද කියලා කල්පනා කරනකොට ඒ ප්‍රාර්ථනා කරලා කොනම ක්‍රමයකින් සත්‍ය පිටවන්න බැහැ. මුලින් මුලින් මේ විදිහට වරද්ද වරද්ද කරන එක තමයි එකම ක්‍රමය. ඉතින් මේ විදිහට සත්‍ය මුලින් පිහිටීමේදී ගන්නා ප්‍රයත්නවල කිසිසේත් නිස්තිගුත භාවයක් නැහැ. කිසිසේත්ම ගිහි පැවිදි කියලා වෙනසකුත් නැහැ. මේක මානසික තත්ත්වයක් හැර කිසිම ආගමක් නැහැ. මෙන්න මේක හරියට හිත්විතර කාරණාවක් වෙලා තියෙනවා මේ සාසන බහාර දහාරකාරී අත්තන්ට. මොකද ඒ අත්තන්ට හරියට වැඩ සතිය පිටව ගන්න වෙලාවක් නැහැ. නමුත් ඊ ඇස්සේ බලනකොට කිසිම වගකීමක් අපි පැත්තට ඉන්නේ නැත්නම් හොඳට සතිය පිටවල ප්‍රයෝජන ගන්න. මෙන්න මේ ධර්මතාවයේ දැන් අවුරුදු 20ක් 30ක් ලෝකේ පේන්න පටන් අරගත්තා. ඒ නිසා හුඟක් ඔය ලංකාවේ පටන් අරගත්තාම ගා පරණිකායවල වල නෙමෙයි මේ විප්ලවය ඇතුලේ මේ අලුතෙන් පටන් ගත්ත තැන. ඊටත් වඩා ජී සමිති සමාගම. ඊටත් වඩා දැන් වෙලා කියනවා අබෞද්ධ රටවල. ඊමිසු කතා කරන්නේ එකම ධර්මයක් ගැන. මේ සතිය කොහොමද? මේ සතියේ නැතිව ඉන්න බව දැනගැනීම ලොකු සතියක්. එහෙම හිතියට පස්සම සතිය පිටන්න පුළුවන් වෙන්නේ ඒ නිසා අපි එකිනෙකාට එකිනෙකා කණ්ණාඩියක් වෙමු. සතිය නැති වෙලාවට අපි ඉඟියක් කරනවා. නැත්තම් අපි සතිමත් වෙන්න උත්සාහ කරනවා. ආන විදිහට කටයුතු කරන්න පටන් අරගත්තොත් මේක විනෝදාංශයක් වගේ. එනසම් කමිටියක කට්ටියට කරන එකිනෙකා විශේෂ පවත්වා ගන්න ගිවිස ගැනීමක් වශයෙන් බොහෝ දයට කරන්නේ. මේක උත්සාහ කරලා කියනවා ඉස්කෝලේ හතරවෙනි පන්තියේදී පටන්. Taman දිහාට ඉක්කොනින් ළමයිගේ කුංචි පන්ති ඇල්ගොය විරිත්තන පැන්සලෙන් අයින්නවා කොනිටනවා নানা ප්‍රදේවල් එනකොට පොඩ්ඩක් හිත දිහා බලන්න. මේ පස්සේ මේක අවුරුද්දක් දෙකක් විතර ළමයින්ට පුරුදු කරාට පස්සේ ඒ ළමයින් අහනකොට ඒ ළමයි තුල පැහැදිලියම වහා ප්‍රතික්‍රියා නොකරන ගතිය සර්පෙක් වගේ පොළාපයින් නැති ගතියක් පහතුනාට පස්සේ ඇයි කියලා අහපුවාම එයා මට විරිස්සුවා ඒ වෙලාවේ මම බලනකොට මගේ විල කැළඹිලා නැහැ සම්තලයි තීක්ෂණේ නිච්චලයි එයාගේ විල කැළඹිලා තියෙන බව මම දැක්කා මේ සමන් අරසව මොන මම උගලක් වුණා නම් මගේ විලක් කැළඹෙනවා ආන්න මේ තරමට යනකම් පහේ හයේ පන්තියට යනකොට උත්තරයක් දෙන්න තරමට මේ ළමයි තුල ඇති වෙච්ච මේ පන්තිය නිසා මේ ළමයට කවදාකවත් අර මානසික ආතතිය කියන රෝගේ නොහැදේ නොහැදේ යුතුයි නිසා මේක ජාතික දේශීය අධ්‍යාපන පාඨමාලාවක් කරන්න ඕනේ කියන එක බෞද්ධ නොවන පළාත්වල ප්‍රාදේශීය වශයෙන් අරගන්න හේතු වෙලා තියෙනවා. එළමෙන් පුංචි කාලේ පුරුදු කරේ මොකද? Taman දිහාට ප්‍රතිචාරයක් එනකොට ප්‍රතික්‍රියා කෙරුවොත් පරාදයි. ඊළඟදී පාර්ලිමේන්තුවේදී ප්‍රධාන පාර්ලිමේන්තු දේශපාලනඥයෙක් කතා කරලා දුන්නා. පාර්ලිමේන්තු තරම් කතා කරනකොට කවුරු හරි බාධාවක් කළොත් ඒකට තමයි කේන්ති ගත්තොත් පස්සේ. මේ බාධා කරන්නේ බලා බාධා කරන බලාපොරොත්තු වෙන ඉච්චරම මේ කතා කරන යන කතා බාධා කරලා උඩ කේන්ති ගස්සවොත් ඉන් ඉදිරියට මොන කරයිද කියන්නේ. නිසා මේ පුද්ගලයා කියන මම ඉස්සර බාධා කරන කෙනාට වහාම ප්‍රතික්‍රියා කරන එක තමයි දක්ෂකම පෞරුෂත්වයේ නිර්මතිලා හිතාගෙන මම දැන් තේරෙනවා ඒක බොලකු පරාජයක්. බාධා කරන එකට බාධා කරපදේ මම මගේ වැඩේ කරගන්නවා. අරකට බොහෝමත්ම හැදිච්ච තාලෙට ප්‍රශ්නයක් අරගන්න පොඩ්ඩක් පමා කරන නැත්නම් උත්තර දෙන්නේ අනේකයි තියෙන්නේ. ආන්නේ විදිහට සතිය පුරුදු කරන්න පටන් අරගත්තොත් ඒක නිසා මේකට කියනවා ඒකෝ ධම්මෝ කියලා. මේ ඒක ධර්මය එකම ධර්මයේ පුරුදු කළොත් කාම ලෝකෙත් දිරන්න බෑ. කිසිම ප්‍රශ්නයක් නැහැ කාම ලෝකෙත් දිරන්න බෑ. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් ඒ කාම ලෝකෙ දින්න කියලා කියනනම් ඉතින් තිරිසනුන් මනුස්සයන් අතර සාධනක් නේ. මනුස්සයන් අතර ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. මනුස්සයන් අතර සාධන නම් මේ කාම ලෝකේ ඉක්වල නිරාමිෂ ලෝකේ දිනන එකයි. නැත්තම් ධානා ලෝකේ දිනන එකයි. නිසා සතිය තියෙනවා නම් ධානා ලෝකේ දිනන එකයි. නමුත් බුදුරජාණන් වහන්සේ පහර වෙන්න කලිනුත් ධානා ලෝකේ දිනලා තිබුණනේ. අපි නොදැනගෙන හිටියට හින්දු ආගමේ බුද්ධ ආගම වල අනිකුත් ආගම් වල ඒ වගේ ධානා මට්ටමට නැතත් හිත හදාගත්ත මිනිස්සු ඉඳලා තියෙනවා. එහෙම බලනකොට අපි බුදුහාමුදුරන්ගේ ගෝලිය වශයෙන් කළ යුත්තේ මොකද්ද? ඥාන ලෝකෙ දිනන එක. ඒකටත් සත්‍යයි. ඒකට උදව් වෙන්නේ අර ධ්‍යාන ලෝකෙ පුරුදු කරපු සතිය. ධ්‍යාන ලෝකෙ පුරුදු කරපු සතියට උදව් වෙන්නේ කාම ලෝකෙ දිනු කරපු සතියයි. ඒක නිසා කාම ලෝකයේ තියෙන මේ විෂමතා සතිය වඩන්ඩ හොඳම පරිසරයක්. ඇති සංඥාවෙන් කරනවා. නිසා විපස්සනා පැත්තෙන් බලනකොට සමහර ආචාර්යවරු ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනකොට භාවනා මධ්‍යස්ථාන භාවනා කුටි භාවනා අරණ්‍ය අවශ්‍ය නැහැ කියලා. මෙන්න මේ අදහසයි ඉදිරිපත් කරන්න හදන්නේ. බාධා වැඩි වුණාට සතියට ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඒක අත්නෝමතික කතාවක් හැර ප්‍රායෝගික නැහැ. ප්‍රායෝගික වෙනවා නම් අපි දැනගන්න ඕනේ වාහනයක් පුරුදු කරන කාලේ ඒ වාහන මැති මිනිසු නැති තැනක පුරුදු කරගත්තාම ලේසියි. හැබැයි හැමදාම වාහන නැති මිනිස්සු නැත්තම් වල යන්න ඕන වාහනයක් ඕනේ වාහනේ කුරුදු කරන කාලේ නම් එහෙම තමයි ඊට පස්සේ අපි වාහන තිල් මිනිස්සුන් තැන් වලට යන්න ඕනේ නිසා සත්‍ය පුරුදු කරන කාලේ අපි නිහිමීට වැඩ කරන එක නිස්සද්ද වෙන එක නැවතිල්ලේ වැඩ කරන එක ඥානවන්තකමක් මොකද ඒක මිනිස්යාට විතරක් කළ හැක්කක් ඉන්දියානු වල ඇත්තට ප්‍රමණක් කළ හැක්කක් සීලවන්තයාට පමණක් කළ හැක්කක් ඒ නිසා සීලවන්තයෝ ඊළඟවල කියන ඇත්තෝ සාසනයෙන් ගරු කරනවා. නමුත් ඒක හැම කාල සදාකාලික වෙන්නේ නැහැ. අවස්ථා කිනුට නිරන්තරම් ප්‍රයෝජන ගන්න. නැති වුණත් සතිය පිළිwidetildeෙන් බාධා කරගන්න නරකයි. ඒ වගේම කෙනෙක් දිහා බලල අපිට කියන්නත් තමයි ඕ සතිය පිළිwidetildeලා කියනවාද පිළිwidetildeන්න උත්සාහ කරනවාද කියලා. මොකද සතිය පිළිwidetildeත් වරද. දිනු වෙලා තියෙද්දිත් වරද. ඒ මොකද බලන කෙනා සතිමත් නැත්නම් කරන කෙනා කොහොම කෙරුවක් කරගියට දකින්න පුළුවන්. ඒ නිසා සති ධර්මයේදී උතුමාකාර ඒ සාන්දෘෂ්ටික ගතියක් තියෙන්නේ Taman තමයි ඒක ආද. මේ මොහොත තමයි අදාළ. මෙතන තමයි අදාළ. මේ සතිය පිළිබඳ ක්‍රමයේ තව කෙනෙකුට තව කෙනෙකුදී තව ස්ථානයකට වෙලාවකට අදාළ නැහැ. ඒ නිසා සතියේ හැම වෙලාවෙම නැවුම් බවකින් ඒ චිත්තක්ෂණයට එළඹ සිටි ගතියේ තරුණ කමකින් ගත මේ ගත කිරීම නිසා පුත්‍ර සංකාර නොදන්නා කෙලවරක් හරිද සංකාරය අපි කොච්චර දෘෂ්ටි තිබුණා කොච්චර වැරදි හැඟීම් තිබුණා කොච්චර වැරදි චින්තන තිබුණා කපට ඉවර කියන අපි මෝහ පටල කියලා අපි සංකාරේ පුරාගෙන ආපු මේ දෘෂ්ටි සංඥා චිත්ත මේ වැරදි සංකල්පන අනන්ත අප්‍රමාණ ජාලාවකින් තමයි අපි ලෝකේ දිහා බලන්නේ. ඒක අපිට ලෝකෙට එන්නේ අපිට පේන්නේ අපේ දෘෂ්ටියමයි, අපේ සංඥාවමයි, අපේ හිතමයි. ඉතින් ඒක ලෝකයට එක වැඩියෙන් ගැටෙනවා ඒ කියන්නේ ඒ පුද්ගලගේ හිත ගැටෙන හිත. ඒ වගේම ලෝකයට එක්ක හොඳට සමාදානව යනවනම් යාගේ හිත සමාදාන හිත. දැන් ලෝකයේ අදෝදයක් නැහැ ඔක්කොම තියෙන එකම ලෝකයයි. නමුත් එක එකන හැප්පෙනවා එක එකන ගැටෙනවා එක එක තාලවලට නම් ඒ මොකද සංසාරේ යනකොට මෝහ පටල නේද මේ සතිගන් ධර්මය ඒක ධර්මයේ පුරුදු කරනවා නම් අවුරුදු ගණන් කල්ප ගණන් ආත්ම ගණන් සංසාර පැතිරලා ආපු මේ මෝහ පටල එක චිත්තත්නේ කරා මේ නිසා ඒ සර්වචනාති වැඩ ඉන කාලෙම බාවාරි බ්‍රාහ්මණයාගේ ශිෂ්‍ය පිරිසක් මේ මහා බ්‍රාහ්මණයාගේ අනුදැනුම මත ගියා සර්වඥන්සේ සර්වඥන්ද කියලා බලන්න. බාහරි බ්‍රාහ්මණය කිව්වා ඇහෙන තාලෙට පේන තාලෙට නම් මිනිස්සයයි වගේ හැබැයි දෙන්න එක අවස්ථාවක්. ඒසා ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා ප්‍රශ්නේ කල්පනා කරන්නේ ඒකවල සර්වඥා සර්වඥ නම් සර්වඥන් වහන්සේ සර්වඥ නම් ප්‍රශ්නේ තේරුම් ගන්න උත්තර දෙනවා. ඒ නිසා ඒ ජීතමානෝකේ කරා ගිහිල්ලා සර්වඥාන්සේගෙන් අහනවා මේ මේ සතියේ ප්‍රඥාවේ දෙන්න පුළුවන් අවුට්පුට් අර්ථකථනයක් පිළිබඳව ප්‍රශ්නයක් අහනවා කවන්ති සබ්බදී සෝතං සෝතානං කිං නිවාරයේ සෝතානං සංවරං රෝහි කේන සෝතං පිටිය මේක අහනවා නෙවෙයි හිතනවා ඒ ඒ සර්වචනා විදිහට කරලා වහන්සේ හම්බෙන් තමයි ආවේ කියලා වාඩි වෙලා දැන් කල්පනා කරනවා තමන්ගේ ප්‍රශ්නේ සබ්බ සවන්ති සබ්බන්ති සබ්බදී සෝතා ඒ ඒ ප්‍රශ්න අහන පුද්ගලයා මානවකයා කියනවා මේ ලෝකයේ ධාරාව වේගය හැම අතටම ගලන. සෝතා කියලා කියන්නේ ස්රෝතය ධාරාව එහෙම නැත්නම් අපි කියන සංතතිය ප්‍රවාහය මෙන්න මේ ප්‍රවාහය අතනින්ද මෙතන කියලා එහාට මෙහාට හැම අතටම ගලනවා. මෙන්න මේ වාගේ හැම අතටම ගන්න මේ තුක්කාර සෝයන් කොහොමද නිවාරණය කරන්නේ? මේ කීකර කරගන්නේ කොහොමද? එක දිහාවට හරව ගන්නේ හෝ කීකර කරගන්නේ කොහොමද? සෝතාන සංවරම් රෝණි මෙන්න මේ ටික කීකර කොල සංවරය කරන හැටි කියන්නේ හේන සෝතං පිටිය දෙනිව කවදාද සම්පූර්ණයෙන්ම නැතර කරන්නේ කොත්තනද මේව නැතර කරන්නේ? ඒක නිකන් හරියට මීවැද්දෙක් ගිහිලා මී මී පරිස්සෝගියක් කරන්න ගත්තාම ඇවිස්සුනාට පස්සේ මේ වීමැත්තෝ හැම අතේම ඔළුව වටේට කරකැවෙනවා. අහුවෙච්ච අහුවෙන්න අනික. ඇවිස්සිටි මීමැස් පොදියක් වාගේ තමයි අපේ හිතවිලි වල ඒකේ කිසිම සංවරයක් මොනක්වත් නැත්තේ නෑ. දස දිශාවට ගන්න විශාල ධාරාවල් රාශියක් තියෙනවා. ඉතින් මේ පුද්ගලයා මේ බාවාරි බ්‍රාහ්මණයාගේ ගෝලයා මෙන්න මෙවුව පිළිබඳව කල්පනා කරමින් මේ කුල් ක්‍රමයෙන් නතර කරා. ඔය සංසාර පුරාම කෙවි මේ අවසනයේදී කුප්පණේ කෙනේ රූප පෙන්නනවා කිලෝරක්. ශබ්ද අස්සනවා කිලෝරක්. රස පෙන්නනවා ලෝකේ තියෙන කොහොමදම කියලා කියන්නේ රස බලන එක. ඒ වගේම ගඳ සුවඳ බලන එක. පහට විඳින එක. මේ හිතවිලි හිතන එක. ඔක් කිය මෙතෙක් කරපු දේ දැන් කොහොමද අපි මේක සංවර කරගන්නේ නිවාරණය කරගන්නේ? මේ සර්වඥාන්තිගේ පස්චානන් පස්සේ සර්වඥාන්ති වචනේ මුත්‍ර දෙනවා. යේන සුඛේ යේන සෝතාණි ලෝකස්මින් ලෝකේ යම් තාප්පේ වගේ සෝතයන් පවතිනවන සතිතේ සංනිවාරේ ඒ සෝතයන් මේ වගේ නන්නත්තර වෙලා හිතුවක්කාර වෙලා තියෙන බව දැන ගැනීමම ඒ වගේ සතිතේසන් නිමාර්ණේ සෝතානා සංවරම් භූමි පඤ්ඤායේතේ පිටියයි. එනිසාම දවසක දැනගත්තොත් බොහෝම ලස්සනට නම්බුකාර විදිහට ටයිකෝට් ඇඳගෙන එහෙම නැත්නම් සිවුරු මැදලා හරි ගතලා ඇඳගෙන ලස්සනට සංවරයේ හිටියට ඇතුළත හිතේ ස්වභාවයේ කිසිසේත්ම සංවරයක් නැහැ. ඒකට අපි පිටතක් තවුල් ඇතුළතක් තවුල්. එතන පිටත අපි යම් කිසි ක්‍රමයකට හිතලා හෝ සික්ඛාචාර ගැන හෝ මොකක් හරි හිතලා ඒවක් පිළිවෙලක් කරගන්නම ඇතුළේ යවු. මෙන්න මේක නතර කරන්න නම් වහලා බෑ. හැප්පිලත් බෑ. මගේ හිත අවුල්. එහෙනම් අතරම ගන්න ස්රෝතයන් මේක කියන්නේ කියලා දැනගන්න ලෑස්ති නම් ඒක කියලා හදන්න. මේක හරියට කියනවා මේ මහවැලි ගඟ හරහා කොල්කොල්ල වේල්ල බඳිනකොට එහෙම නැත්නම් අපි උනත් මේ පල්ගහ 12ක් කළ බඳිනකොට මේ බැම්ම බඳින්න ඕනේ හරියි ඉතල වැලි කොට ගහලා తాවකාලික බැම්මක් ගන්න. ගහලා ගඟ පොත්තක් පැත්තකට හරවනවා. අරවල ඉවර වෙලාට වැලිකොට්ට හරිය තියෙන විවේක වේලිච්ච ඉඩමේ තමයි අපි ඉස්තර බැම්ම ගහන්නේ. ඒක ගහලා හයිුණාට පස්සේ අර වැලිකොට්ට ටික ටිකක් එහාට කරලා ගහනවා. ගහලි වල තව ටිකක් වෙලා ගන්නවා. ඒකේ අර බැම්ම තව ටිකක් දික් කරනවා. ඔහොම ඔහොම ඔහොම ගිහලා මේ හදන බැම්මේ දොර කවුළු කියලා ඒ දොර කවුළු වලින් ළඟ යන්න ගලලා ඕන වෙනකොට දොර කවුළුත් වහලා 100ක් ගගනත කරන්න පුළුවන් තරමට හරස් කරන්න බැහැ. අන්නේ වෙලාවේදී මේ වගේ කටයුත්තකදී ඒ ප්‍රධාන ඉස්තිර බැම්ම ගහනකම් කොන්ක්‍රීට් බැම්ම ගහනකම් වැලි කොට්ටාව ගහලා ගඟ එහෙමේ කරගන්න తాවකාලික බැම්ම වගේ තමයි මේ සතු. මේ ඉස්පාසුවේ ඒ අල්ලපනල්ලේ තමයි අර ඉස්තිර බැම්ම කොන්ක්‍රීට් බැම්ම නැත්තම් ප්‍රඥා බැම්ම වදින්න ඉඩ හම්බ වෙන්නේ. ඒක නැතුව අර ඉස්තිර බැම්ම ගහන්න බෑ ගන්න වතුරේ. ඉන්දා යෝගාවචරය මුළු ගඟම එකවර හරස් කරන්න යන්නේ නැහැ. පුළුවන් පුළුවන් ප්‍රදේශ වලින් හරස් කරගෙන හරස් කරගෙන ඒ ටිකට බැනම ගන්නවා. ගාගෙන ගඟ යම් ප්‍රමාණයකට තඩමාරු කරගත්තට පස්සේ යම් ප්‍රමාණයකට ගඟ කීකරු කරගත්තට පස්සේ තමයි මේ ඉස්පත්‍ය බැලම සම්පූර්ණ කරගන්නේ එතකම්ම විශාල අවස්ථානුකූල ප්‍රඥාවෙන් කටයුතු කරන්න දෙන්නේ. මේ උපමාවේ ගත්තත් අපි යම් වෙලාවක හොඳට ගඟ ගලන අවස්ථාවක මේ ගඟට වැලි කොට බැම්මක් ගහන්න ගත්තොත් එක වැලි කොටයක් තිබ්බ ගමන් ගඟ පුළුවන්. ඉතල කියන්නේ ගඟ බුද්ධිකේ. වැලි කොටය කරක් කරපු ගමන් ගඟ ඇහැර. ඇහැරලා අර වැලි කොටය අල්ල වීහිකොල ගමනට. ගියසුලි කට කරනවා විශාල කංකටලු කරනවා නානා ප්‍රදේවල් කරනවා. වැලි කොට දෙකක් ගැම්මොත් ගඟ දෙතරයක් කුලක් වෙනවා. ඊට පස්සේ අර වැලි කොට බැම්මට සම්පූර්ණ හරක්ෂණතාවට තමයි විරුද්ධ වෙනතාවට තමයි හැපෙනතාවට තමයි ගඟ ගන්නේ. ආන්‍ය වගේ තමයි සත් වැලි කොට දාන්න ඉස්සෙල්ලා නැත්නම් සතිය පිටවන්න ඉස්සෙල්ලා අපේ ජීවිතේ බොහොම මල් මල් ගැටියට යනවා. සතිය ඕනෙත් නැහැ, සතිය පිටවන සංගරේකුත් නැහැ, කිසිම කරදරේකුත් නැහැ. සංසාරේ පූර්ණ සමාධිකත්වයේ තියෙන. නමුත් යම්ම දවසක අපි සතිය පිටවන්න පටන් ගත්ත ගමන් හැම පැත්තෙම අවුල් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ඉල්ලලා ගත්ත දෙයක් නිසා යෝගාවචරය දැනගෙන ගත්ත එකක් නිසා යෝගාවචරයකට ලෑස්ති වෙන්න තමයි මේ සීලයක් දානයක් වාගේ මූලික ආධ්‍යාත්මික ක්‍රම වලින් ලෑස්ති වෙලා යන්නේ. ඒ වගේම නැතුව අපි වැලි කොට දාපු නිසා ගඟ කී කරුණියේ යුතුයි ගඟ අපිට උදව් කළ යුතුයි කියලා කියනනම් එහෙනම් මේ ප්‍රවාහය පිළිබඳ දන්නේ නැති කාරණා. ඒ වගේ තමයි සතිය පිටවන්න පටන් අර ගන්නකොට අර මුළු ලෝකෙම මෙතෙක් තිබුණු සාන්ති සබ්බදී ලෝක සෝතක් හැම පැත්තකම හැම දිශාවකම විවිධ වේග වලින් ගමන් කරන්නා වූ මේ ස්රෝතයන් එකක් කුලප් වෙන බව නම් හැබැයි එනිසායි කියල කියන්නේ මේ භාවන මධ්‍යස්ථානික ත්‍යාගය සමන්තරි සතිමත් පුද්ගලයා ආශ්‍රය කරන්නේ මෙන්න ඒක පටන් ගන්න පටන් ගන්න ටික ටික ටික ටික ටික කරන අතරමැද Taman දන්නේ නැහැ අර ස්ථිර කොන්ක්‍රීට් දන්න වගේ. මෙන්න මේ විදිහට ස්ථිර කොන්ක්‍රීට් දන්නක් නැතිව සමාජය වැඩිල තමයි බුදුහාමුදුරන් ඉස්සර කාලේ තිබුණේ. ඔන්න ඕක තේරුම් අරගත්තේ නැති වුණොත් මේ ඊගාවට එන්න තියෙන මේ සම්මා සමාධිය ගැන පිළිබඳ ප්‍රශ්නයක්. එනිසා සම්මා සමාධියේදී දරුවචනන්දේ පෙන්නනවා උපේක්ඛකෝ සතිපාරිශුද්ධි සතියෙන් පිරිසුදු වුණා වූ උපේක්ෂාවටයි බුදුහාමුදුරුවෝ කියන්නේ සම්මා සමාධිය කියලා. එනතන රැලි කොට වලින් සම්පූර්ණ ධර්ම ගැහුවට ගාගෙන අතර වෙන්නත් ඉඩ තියෙනවා ඊට උඩ කාලේ. ඒකෙන් අපි කවදාකවත් ගඟනතර කරයි කියන තත්ත්වයට ගන්න බෑ. මේ වැලි කොට වැඩි කල හිතින දේකුත් නෙවෙයි. උන්නේ සර්වත්‍ය සාධනයේ කියන උත්කෘෂ්ඨකම තමයි විශේෂඥ භාවය තමයි මෙන්න මේ විදිහට වැලි කොට කහලා ගඟේ පැත්තක් කීකරු කරගෙන නැත්නම් පැත්තකින් අපි ඉඩ අරගෙන ඊ අතරමැදි ඉස්තර කොන්ක්‍රීට් එක වදින්න ඕනේ. නැත්නම් ඉස්තර බැම්ම වදින්න ඕනේ. මේ බැම්මේ දොරටු කීයක. ඒ දොරටු හදන්න පුළුවන් ඊදොර කාලේ දෙක තාලයකට, එහි කාලේ දෙක තාලයකට ඒ විදිහට කඩතොළු කියලා හැදුවොත් අන්න ගංගානාස කරා කියලා ගන්න පුළුවන්. මෙන්න මේ වැඩේදී සතිය කොච්චර උත්කෘෂ්ඨ දේවාවක් කරනවද කියනවනම් සතිය නැත්තම් කවදාකවත් මේ කාලස් කරගන්න බැහැ. ඒ නිසා අර අච්චමානවක අහපු ප්‍රශ්නෙට ඒ විදිහටමයි සරුවච්චයි සරුවච්චනවාට උත්තර දුන්නේ. ඒ එහාට මෙහාට ගන්න වේග ධාරාවයි නිවාරණය කරන්න සංවර කරගන්න සත්‍ය අවශ්‍යයි. ඒක නිසා සීල සංවරයේ වැදගත්ම කොටස සිද්ධ වෙන්නේ සති සංවරය. මේ නිසා සුත්‍ර දේශනාවල සමහර තැන්වල පෙන්ලා දීලා තියෙනවා සිල්වන්ත වෙලා සීල විසුද්ධිය ලබාගෙන ඊගාවට සති භාවනා කරන්න. තව සමහර තැන් වල සඳහන් කරනවා සතිය පිහිටුවාගෙන ඒරු අරගෙන ඒ මත්ති දීලෙවත් වෙන්න. සිල්වත් වෙන්න. දෙකම පුළුවන්. නමුත් අපි සාමාන්‍ය ආගමනුකූලව ගත්තොත් අපි හිතන්නේම කරන්නේම කියන්නේම සීලයට පස්සේ සතිය. සීල විසුද්ධියට පස්සේ චිත්ත විසුද්ධිය කියන්නේ. නමුත් සර්වඥාන්සේ ඒ තරමටම වැඩි තැන්වල එක සඳහන් කරලා තියෙනවා. ඒත් අනන්තවත් ස්ථාන කියනවා සතියේ සතිමත් වෙලා ලැජ්ජ බය දෙක ඇති කරගන්න. පිරියෝතප්ප. පිරියෝතප්ප දෙකෙන් පස්සේ සීලය ඇති කරගන්න. ඇති වෙනවා. ඔය අඟුලිමාල වගේ එකක් ගන්න සීව සිල්වන්ත උනේ ඒකේ. ඉතලාම සතිමත් වෙනවා. සතිමත් වුණාට පස්සේ ඇත්ත ඇති හැටි පේනකොට පීඨ යුතු තැන ලැජ්ජාව පිහිට. පීඨ යුතු තැන බය පිහිටනවා. මේ දෙක තමයි සීලෙට පදරන්නේ. එහෙම නැති වුණොත් ඒ පුද්ගලයා සිල්වන්තව හැසිරුණාට කවදාකවත් සතියේ මේක ඉස්තිරසාර වෙන්නේ නැත්නම් ඒ සීලේ yaadෙන්නේ නැහැ. සංඥා සීලයක් පාටපත් වෙන්න විපිලිසාර බව දුරු කරන්න හේතු වෙන්නේ නැහැ. යම් වෙලාවකට සීල සංවරයේ සති සංවරයත් එකතු වුණා නම් අනිවාර්යයෙන් මේක විපිලිසාර බව නැති කිරීමේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය අතර ලොකු මැදිහත් වීමක් පාලමක් වගේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා යෝගාවචරය සතිය පිළිගන්න පටන් අරගෙන කටයුතු කරනකොට සමහර යෝගාවචරෝ සීලෙන් පටන් ගන්න සංවරකමෙන් පටන් අරගෙන සතියට යනවා. තව සමහරට ඒව මොනක්වත් නැතුව සී සංවරයෙන් පටන් ගන්න මේ. සති සංවරයෙන් පටන් අරගෙන සීලයට එනවා. මෙන්න මේ දෙකම එදා කාලේ සංවර්ධනාන්ත වැඩ හිටපු කාලේ ඒ වගේම ලංකාවේ ලංකාවට බුද්ධ ධර්මවත් ඇවිල්ලා අවුරුදු 1000ක් විතර යනකම් ඉතාමත්ම ප්‍රකටව හිට වෙලා තියෙනවා. ඕනම කෙනෙකුට එතකොට අධිකාරියක් නැහැ. මේ සීලවන්ත වෙලා ඉන්න ඕනේ සතිය පිළිවන්න කියන්න කවුරක්වත් ඇත්තෙත් නැහැ සතිවන්ත විය යුතුමයි සීලවන්ත වෙන්න කියලා ප්‍රශ්නකුත් නැහැ ඕනම කෙනෙකු ඕනම තැනකට බැහැ ගන්න. මේ ආගම කියන සංස්කාරය ඇති කරගත්තට පස්සේ තමයි ඕක මහා බරක් වෙන්නේ. ඉතින් එතකොට ඒ ඉන්න අධිකාරී කට්ටිය කියනවා මෙහෙම මේ වෙන්න ඕනේ මෙහෙම මේ වෙන්න ඕනේ කියලා අර උත්සාහයෙන් කටයුතු කරන්නේ නැත්නම් ඉතින් නී කියලා. ඉතින් මේ දේකට වෙන කරන්න දෙන්නේ ඉතින් වෙන ආගම් වලට යනවා. මේක හැම පැත්තෙම දොර ඇරලා තියෙනවනම් ඕනම කෙනෙකුට මෙතන කරගෙන යන්න පුළුවන් ඒ සර්වඥාතික ඉඩ තියෙනවනම් මේ මේ අපේ ධර්මයේ තුල ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන් ඕනම කෙනෙකුට ස්ථාන ලබා ගන්න ලබා ගන්න. එහෙම නැතුව මේක නිකන් කටුකයක් කරගන්න යන්නේ මේ මට නම් පේන ප්‍රධාන වශයෙන් මේ මගේ ඉතිරික මත වෙන්න පුළුවන් මේ සති කියන চৈতසිකේ නොදැනීම. මේක දැනගත්තා නම් දැනගත්ත පුද්ගලට ලොකු සාන්තියක් හම් වෙන්නේ පුද්ගලයා ආශ්‍රය කර නැත්නම් ලොකු සාන්තියක් ලැබෙනවා. පද්ධතියට ලොකු සාන්තියක් ලැබෙනවා. ඒ වගේම තමයි මේක ඇති කරගන්න එක අමාරුයි. ඒ මොකද මේක සාන්තිස්තික ධර්මයක් නිසා විහිළුවට බොරුවට මායාවට ඡායාවට කරන්න බෑ. අනිවාර්යයෙන්ම ජීවිත කාය පූජාවෙන්ම කරන්න ඕනේ. කරගෙන කරගෙන යනකොට තමයි මේක වැඩෙන්නේ. වැඩෙන කොටත් තමයි හිතන තාලෙටමත් නෙවෙයි වැඩෙන්නේ. ඒ නිසා වැඩෙන නොවැඩෙන බව ගුරුවරයාට බාර දෙනවා. තමන්ද කරන්න තියෙන්නේ කල යුතු ප්‍රතිමත් භාවයේ ඇති කිරීමට කටයුතු කරන එකයි ඒ නිසා සතියේ මූලික ලක්ෂණයේ වශයෙන් අපි අටුව අපොස්තල අභිධර්ම පොතල පෙන්නන්නේ අතිලාපන ලක්ෂණ. කොලාපයින් එක කියන්නේ. යම් තැනක සතිය වැටුණනේ පිහිටියානේ ඒක අඩියටම බයි. ප්‍රතිච්ච බියකින් බටර් ගෑල්ලක් කපනකොට ආයේ බිය ගැටවල හැප්පිලක් මොනවත් නැහැ අතුරු ආන්තර මොනවත් නැහැ අඩියටම බයි. අපේ ලොකු දාන සඳහන් කළේ කොළපතකට දැමු ගිනිගත් යවටක් තේ. පත්තරදු යකට ගුලියක් කොච්චර කොළ ගොඩ කර දැම්මත් ඒක කාගෙන පුච්චාගෙන අඩියට බහින් ආනිය විතර සතිය පිටුත් මතු පිට ලේව කැමක් නැහැ. කොළාපයින් එකතිය තමයි වතුර දාපු ලබු කබලක් හෝ වතුර දාපු දැන් කාලේ යන ජීපෝම් කැලක් ගත්තොත් ඒක කවදාක පතුලට යන්නේ නැහැ උඩ වතුරත් එක්ක එහාට මෙහාට කොලාප නෙමෙයි පවතිනවා මේ තමයි අසත්‍යමත් පිටි හැටි පොත්තලේව කනවා ලෙල්ලාලේව කනවා ඉතර කොම්බේ විතරයි. අතුරිත මොකුත් නැහැ. අපිලාපන කියලා කියන්නේ කොලා නොපනින ගතිය, සබ්ජයේ පීඨානං රූප ධර්මයක රූප ධර්මයේ අධියතම යනකයි යන්නේ. ඒ නතර වෙන වේදනාවක් යනවා, චිත්තයක් යනවා ධර්මානුපතනාවක් යනවා. ගුරුතුදලි පටන් අරගෙන කාගෙන ඇතුළතම යන එක තමයි සතිය හැටි. ඒ නිසා අපිලාපන ලක්ෂණ අසම්මෝස රත. සතිය පිළිතොමන්තට අන්දමන්ද නැහැ. මම දැන් සතිය පිළිලා තියෙන පිම්බීම හැකිලියේද මම දැන් සතිය පිළිලා තියෙන ආස්වාද ප්‍රසවාසයේද මම දැන් සතිය පිළිලා තියෙන සක්මනේ වම දකුණේද මම දැන් සතිය පිළිලා තියෙන කෑමේ බීමේ යෑමේ ඊමේද කියලා ඒක පිළිබඳ කවදාකවත් කලකොල බාර සම්මෝහයක් එන්න. ආවනම් ඒක හිත පිට යෑමක් ඒක භාවනා පාරෙන් පිට පැනීමක්. ඒකේ පුද්ගලයා වහාම දරගන්න. එනිසා සතිය ගත කරන කෙනාට අන්දමන්ද භාවය. ඒ කරන වැඩේ පිළිබඳව උන්ට හොඳ කලෙලියක් තියෙනවා. එහෙම නැත්නම් කලෙලියක් එන්නේ ඉන්න වැඩි වෙනවා. එහෙම නැති කරන කෙනා සම්මෝහාව කියනවා. කිල් ලකින්නේ මොකටද ලෝකයාට පේ. එහෙනම් වැඩි වෙලා වාඩි වෙලා ඉන්නේ මොකටද? මේ කට්ටියට පේ. ආන්න වගේ බාහිර පටලවා ගන්නවා. අධ්‍යාත්ම බහිද්ද දෙක පටලවා ගන්නවා. හොඳ නරක දෙක පටලවා ගන්නවා. නානාත්‍ර විදියේ මේ ඡත මායාවී ප්‍රශ්න මතු කරවේ. මතු වෙන්නේ ඉඳී තියෙනවා වංචනික වතේ සම්මෝහාව ඇති. මේ සම්මෝධාව නොවෙන්න තමයි කියන්නේ යෝගාවචරය සතියෙන් ප්‍රතිපත්තාන කරමින් භාවනා කරනකොට සමදාන සුද්ධ කරන්න ගියාම තම හරියට මූල කර්මස්ථානට සාපේක්ෂව කතා කරන්න පටන් අරගත්තොත් ගොඩක් වෙලා කීකෙන්න දෙයක් නැහැ. මුතුකාවන්ගේ පුදුමාකාර ආසාවක් තියෙනවා. ඒ ටික මම පස්සේ කියන්නම් මගේ මේ ටික අහලා ඉන්නකෝ. මොනවා හරි සම්බෝධාවක් ගෙනල්ලා ඉතින් එහාට පස්සම මෙහාට පස්සම අන්නේ සම්මෝසාව එන්ටෙන් ටෙන් අඩු වෙන භාවනාව හරියට. එතන හරියන බවට ගුරුවරයා වගේ බලාගන්නවා. කියලා දෙන්න ඕනේ මේ ශික්ෂාට මෙන්න මෙතනදී මූල කර්මස්ථානේ මේකයි මෙනේ කලේ මේමයි වැටුනේ මේමයි කියන කාරණා තුන කියනවනම් මොකක්ද ඔතන තියෙන ප්‍රශ්නේ? අරමුණක් දැක්කට පස්සේ මුල මේකයි මැද මේකයි අග මේකයි කියන්න පුළුවන් නම් මොකක්ද ඔතන තියෙන ප්‍රශ්නේ? ආන්නේ විදිහට ගුරුවරයා විසින් ගෝලයාට ඒ ධර්ම කමඨාන් සුද්ධ කිරීමේ මාර්ගයෙන් ප්‍රවේශ කරනකොට සංවේදනය කරනකොට එnde end end end යෝගාචරයට ගිය පාරයි යන්න තියෙන පාරයි නොගියත් අංගේ පටලවිලි පාරුයි හොඳට සම්මෝසාව දුවෙන්න පටන් ගන්නවා. ඒකෝ පරිගාවට බණියංගට යන්නේ හොඳ කලෙලියක් අතෝ මම මෙතෙන් දරකන් දැන් දන්නවා අද මම මේක කරගන්නවා කියලා ඉදිරියට. ඒ වගේම තමයි සම්මෝසාව නැතුණා වගේ තමයි ආරක්ක පච්චපට්ඨාන. මේ බුද්ධලට එන්ටෙන් තෙන්ට ආරක්ෂක භාවයක් ලැබෙනවා. සීල ආරක්ෂාව වැටෙනවා, සති ආරක්ෂාව වැටෙනවා, සමාධි ආරක්ෂාව වැටෙනවා. මූල කර්මස්ථානේ ඕනේ අන්දවන්ද වෙලාවක කීපත් වෙච්ච ගම තමයි ගෙදර ආවා වගේ ලොකු එළියක් කියන එක හරියට කැලේට යන මිනිහා දිගින් දිගටම යනකොට මඟ දිගට තියෙන ගස් වලට කොට කොට ගියා නම් කොච්චර කැලේ ඇතුළට ගියා. ඌ ආපහු ගම හොයාගෙන ඉන්නේ ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතු අපි ඉක්මනට ඉක්මනට යන්න ඕනේ වැඩේ කරගෙන ඉන්න ඕනේ කියලා මඩ ලකුණු ගන්නේ නැතුව ඉක්මන් වුණාට ජලයට ගියාට පස්සේ කොයි දිශාවක් එකවද. එතකොට ඒ බුද්ධට ආරක්ෂා ගන්න තියෙන සම්මෝසාව පාළය. කාන්තාරය නැත්තත් ඒකයි. මොහොත යන මිනිහත් ඒකයි. සංසාර ගමන යන මිනිහත් ඒකයි. දුරට යන මඟ ලකුණු තියා ගන්න නම් සතිය ගන්න. සතියේ සරති අනුසරති කියන ප්‍රශ්න දෙක මතු කරගන්න. අර කියන සිහිපත් කරන අනුසරණය කියන අනුස්මරණය කරලා දෙනවා. ඒක තමයි ප්‍රශ්න ඇති කරන්නේ. සතියෙන් කියනවා කොච්චර ගැඹුරට ගියා පාවිච්චි ඒ නිසා සතියේ ආරක්ක ප්‍රතිපත්තන විෂයාභිමුඛ භාව ප්‍රතිපත්තන. ඒ කියන්නේ ආනාපානසිකේ ගියාන ආනාපානසිකේ කොච්චර ගැඹුරද කියලා. එක්ක නාසිකාග්‍රේ හිතෙන තියෙන බව දන්නවා. නැත්නම් ආනාපානයේ ලාංඡනේ හරි පේනවා. ආනාපානසිකේ කියලා මම දැන් සම්පූර්ණ හිත චිත්තානුපස්සනාවට ගියා. සම්පූර්ණ හිත වේදනාවට ගියා කියලා කවදාවත් එන්නේ නැහැ. සතිය දිගේ ගියා. ඉන්නේ මැකලෙන දිගේ ගියේ කෙනාට කොච්චර ගැඹුරකට ගියත් දැන් ඒක උදරයේ ඉඳ තියෙන බව නැත්තම් පිම්බීම හැකීම වාර කියන එක විෂය මූල කර්මස්ථානේ අභිමුඛමයි ඒ කොච්චර ජීවු වෙන්න පුළුවන් කොච්චර ගොරෝසු වෙන්න පුළුවන් ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න ඒ කොයි මායාවෙ හිටියත් විචාරමූල භාවපතිය ඒක ආරක්ෂාව එන්නේ මූල කර්මස්ථානයේ දැක ගැනීමමයි දැනෙන්නේ ඒ වගේම අවසාන වශයෙන් සඳහන් කරන සතිය සතර සතිපට්ඨාන පදක්ඛාන මුලින් මුලින් වරදකට සතියම තමයි සතියේ පදනම තවද ඒක අය සතිය මුල් කාලේ පිළිදීමට ගන්න කරදර ටික විඳින්නේ නැතුව කවදාකවත් සතිය පිටවන්න බෑ. කවදා හරි වැඩි හැරිලා වඳී තමන්ගේ අතීතයේද මම මේ වනුවගා ධනගා ගිය නිසා නේද මම සතිය පිටව ගත්තේ කියලා. නමුත් මේ ධනගාන වනුගාන වෙලාව නම් හිතන්නේ අයියෝ මම තාම දුර්වලයි කියලා. ඒකම තමයි මැත්තේ තමන්ගේ සතිය පිටවන්න වෙන්නේ. ඒ නිසා අපිට වයසට යන්න කලින්, ලෙඩ වෙන්න කලින්, මරණයට යන්න කලින් කොහොම හරි මේක පිටව ගන්න. පිටේ නැත්තම් ලෝකේ තියෙන ඕනම අකුසල ධර්ම අකුසල කර්මයකට අපිපත් වෙන්නේ. ඒ නිසා සතිපත්තහන ධර්මයේදී මේ සතිය පෙන්නකොට කායන පසන වේදනා පසන චිත්තාන පසන ධම්මාවසන කියලා හතරම පෙන්නේ. ඒ මොකද හේතුව කායන පසනයන් පටන් ගත්තොත් අපි හරිනම් අනිවාර්යයෙන්ම වේදනා චිත්ත ධම්ම කියන හතරට යොමු කරනවා. ඒ ඒවෙන් පටන් ගන්නත් පුළුවන් කායන පසනයන් පටන් ගන්නත් පුළුවන්. ඒ නිසා සතිපත්තහන ධර්මයේ ආධුනිකයටත් කැපයි. මෛලාකුලියට කැපයි. ඇතන් අතරත් කරා. ඒ නිසා සත්‍ය පිළිබඳ හොඳට දැනගන්නකොට රහත් හිතක් පාදයි. සත්‍ය පුංචි කරලා සත්‍ය නොසලකා කටයුතු කරොත් කොච්චර කල් ගියත් තාම ළමාවදීමයි ගත කරන්නේ. ඒ නිසා හොඳ අරතුව සාරේ සාර මණ්ඩේ මේක තමයි කියලා හිතා ගන්නවනම් ඒ පිටිවර කරන හැම වැරද්දක්ම මත්තට ආහාරයක් වඩපත් වෙනවා. ඒ නිසා තමන් අත්කරුගතව දිග්ගලා තිබුණත් ඒ ඔක්කොම තමන්ගේ මත්තට පිටේ. තමයි ධර්ම නොදැන හිටියා කියලා ප්‍රශ්නකුත් නැහැ. ධර්මය දැනගන්නවා කියලා කියන්නේ සතිය දැනගන්න. සතිය දැනගන්නට සතිපට්ඨාන දැනගන්න. සතිපට්ඨාන ගන්නවනම් අනුවාර දහ කර්මස්කන්ධය දන්න. වෙන මොනක්වත් නොදැනතර කමක් නැහැ. මොකද මේකේ අවශ්‍ය ටික තියෙනවා. ඒ නිසා අද දේශනා කරපු ටිකෙත් යම් තියෙනවනේ ඒකත් කිච්චු කරගෙන තමයි අත්දැකීම් වලට තව ඉයක් වටගෙන මේ කපේ ධර්මයේ තේකුල සතියක් වාට උපතිත සතියක් වාටපත් කර ගැනීම මේ පත් කාලය ඇතුළත තම තමන් ප්‍රාර්ථනා කරන්නා වූ ඒ කාන්ත සුන්දර භාවයට සති වේකුල භාවයටපත් වෙන්නේ මේ ධර්ම කොටස් මේ අත්දැකීම් කොටස් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරන්න බලන්න